ආයිබෝවන් අද අපි කතා කරන්න යන්නේ බොහොම වැදගත් සූත්‍ර දේශනාවක් මාගන්ධිය සූත්‍රයේ ඇසුරින්. කතාව පටන් ගන්නේ භාග්‍යවතුන් වහන්සේ කුරු ජනපදයේ කම්මාස ධම්ම කියන නියම්ගමක වැඩ ඉන්නකොට. ඔව් උන්වහන්සේ එතන ಭಾರද්වාජ බ්‍රාහ්මණයාගේ ගිනි පුදන ශාලාවක තමයි වැඩ හිටියේ. එතකොට එතනට එනවා මාගන්ධියෙක් කියලා පරිබ්‍රාජකෙක්. හ්ම්. ඒ එනකොට ආ දකින්නවනේ දර අසුනක් පනවලා තේනවා. ඔව් තනකොළ වලින් හදපු අසුනක්. ඉතින් ඒක දැකලා යාර ಭಾರದ್ವಾಜ බ්‍රාහ්මණයාගෙන් අහනවා මේ කාටද මේ ආසනය කියලා. එතකොට ಭಾರද්වාජ කියනවා මේ ශ්‍රමණ ගෞතමයන් වහන්සේට කියලා. අන්න එතනදී තමයි මාගන්ධියගේ අර ටිකක් සැර ප්‍රතිචාරය එන්නේ. එයා කියනවා අපෝයි මේ බූනහුවෙකුගේ අහනක් නේද අප මේ දැක්කේ කියලා. බූනෝ කියන්නේ දියුණුව වනස්සන්නා, දියුණුව නැති කරන්නා කියන තේරුමයි. ඒ කියන්නේ බුදුන් වහන්සේට අපහාසයක් වගේ කරනවා. ඔව් අපහාසයක් කරනවා වගේ මෙයා කියනවා මම ශ්‍රමණ ගෞතමයන් හම්බ වුණොත් මේක මූණටම කියනවා කියලාත්. ඉතින් අද අපේ මේ ගැඹුරු විමසම යොමු වෙන්නේ අනේ ඒ චෝදනාවට. කවුද මේ දියුණුව වනසන්න? ඇයි මා ගන්ධි එහෙම කිව්වේ? බුදුන් වහන්සේ කොහොමද ඒකට පිළිතුරු දුන්නේ? හරියටම හරි. අපි මාගන්ධිය සූත්‍රයේ දිගේම ගිහින් බලමු මේ ඉන්ද්‍රිය සමුරරය, කාමයේ ආදීනව නියම සුවේ කියන කාරණා බුදුදහමේ ඉගැන්වෙන්නේ කොහොමද කියලා. මාගන්දියගේ පැප්පෙන් බැලුවොත් එයාගේ අදහස මොකද්ද? ඇයි එයා බුදුන් වහන්සේව දියුණුව වනසන්නෙක් විදිහට දකින්නේ? මේමයි මාගන්දිය හිතාගෙන ඉන්නේ ඉන්ද්‍රිය පිනවන එක, ඒ කියන්නේ ඇහ, කන, නාසය, දිව, ශරීරය පිනවන එක තමයි දියුණුව කියන්නේ කියලා. ආ, පංචකාම සම්පත් විඳීම. ඔව්. එයාගේ ශාස්ත්‍රවල එයාගේ සම්ප්‍රදාය උගන්වලා තියෙන තේ විදියට කියලා තයා කියනවා. ඉතින් බුදුන් වහන්සේ ඉන්ද්‍රිය দমনය ගැන සංවරය ගැන දේශනා කරනකොට මාගන්ධිය පෙන්නේ උන්වහන්සේ ඒ කියන දියුණුව වළක්වනවා කියලා. හරි. එතකොට පසුව බුදුන් වහන්සේ මාගන්ධියව මුණ ගැහෙනවා නේද? ඔව්. ಭಾರද්වාජේ බව දැන්වාට පස්සේ උන්වහන්සේ මාගන්ධිය හමුවෙන්න වඩිනවා. එතකොට මාගන්ධිය අර කාරණේම අහනවා. ඔබ වහන්සේ ඉන්ද්‍රිය দমনය ගැන නේද දේශනා කරන්නේ? වගේ. බුදුන් වහන්සේකට දෙන උත්තරේ කොහමද? උන්වහන්සේ හරි පැහැදිලිවම දේශනා කරනවා මාගන්ධිය ඇස රූපවලට කැමති රූපවල ඇලෙනවා. කන ශබ්දවලට නාසය ගන්ධයට දිව රසයට කය ස්පර්ශයට ඒ වගේම මනසත් අරමුණු වලට ඇලෙනවා ඒක ඇත්ත හ්ම් ඒක ස්වභාවයක් නමුත් තථාගතයන් වහන්සේ ওই ඉන්ද්‍රියන්ගේ ඇලෙන ස්වභාවය ඒවයි හටගැනීම නැතිවීම ආස්වාදය ආදීනව නිස්සරණය කියන යථාර්ථය අවබෝධ කරගෙන ඉන්නේ. ඒ නිසා තථාගතයන් වහන්සේ ඒ ඉන්ද්‍රියන් හික්මවාගෙන দমনය කරගෙන රැකවල්ලාගෙන ඉන්නේ. ඒ වගේම අනිත් අයටත් ඒ සඳහා ධර්මයේ දේශනා කරනවා කියලා බුදුන් වහන්සේ පැහැදිලි කරනවා. ඒ කියන්නේ මේක ඇත්තටම විනාශයක් නෙවෙයි. කොහෙත්ම නෑ. උන්වහන්සේ අහනවා මගන්දිය ඔබෝයේ භුනහු කියලා කිව්වේ මේ ඉන්ද්‍රිය দমনය කරන, ඒ ගැන දේශනා කරන කෙනාට නේද කියලා මාගන්දියත් ඕ කෙස් පිළිගන්නවා. එතකොට තමයි උන්වහන්සේ තමන්ගේම අත්බැකීමක් බෙදාගන්නේ නේද? අර ගිහි කාලය ගැන. ඔව් ඒක හරිම වැදගත්. උන්වහන්සේ කියනවා මාගන්දිය මම ගිහි කාලයේදී රජකුමාරයෙක්ව ඉන්නකොට මාලිගා තුනක පංචකාම සම්පත් උපරිමයෙන් වින්දා. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන දේවල් වලින් ලැබෙන හැම සතුටක්ම ලැබුවා. හ්ම්. ඒත් පස්සේ කාලෙක මම මේ කාමයන්ගේ ඇත්ත ස්වභාවය දැක්කා. ඒ කියන්නේ ඒව කොහොමද හටගන්නේ කොහොමද නැති වෙන්නේ ඒවේ තියෙන తాවකාලික සතුට ආස්වාදය ඒවේ තියෙන අනතුරුදායක බව ආධිනව සහ ඒවෙන් මිදීමේ මාර්ගය නිස්සරණය ඒ යථාර්ථය අවබෝධ කරගත්තට පස්සේ ඒ යථාර්ථය අවබෝධ කරගත්තට පස්සේ මම කාමයේ පිරිබන තණ්හාව ඒහා බැඳුණු දැවිල්ල පිපාසය දුරු කළා. දැන් මම ඉන්නේ ඒ කාමයෙන් මිදිලා තමා තුළම සංසිඳුණු සිතින් ශාන්තව කියලා උන්වහන්සේ දේශනා කරනවා. ඒකින් කියවෙන්නේ කාමයේ නරකයි කියලා අහක දානව නෙවෙයි. එහි ඇත්ත తත්තේ තේරුම අරගෙන එය ඉක්මවා යනවා කියන එක නේද? හරියටම හරි. ඒක නිකන් නොලැබුණු දෙයක් නිසා ප්‍රතික්ෂේප කරනව නෙවෙයි. හොඳටම අත්විඳලා එහි සීමාව සහ ආදීනම දැකලා අත්හැරෙන එකක්. ඊළඟට උන්වහන්සේ තවත් උපමාවක් ගෙනවා මේක තව තවත් පැහැදිලි කරන්න. මොකද උපමාව? ඒ තමයි දිව්‍ය සැප සහ මනුෂ්‍ය සැප පිළිබඳ කාරණය. උන්වහන්සේ අහනවා මාගන්දිය හිතන්න කෙනෙක් ඉඳවා එයා හොඳට පින්දහම් කරලා මැරිලා දෙව්ලොවක උපදිනවා කියලා. හරි. එයා එහෙ දිව්‍ය අප්සරාවන් එක්ක දිව්‍යමය පංචකාම සැප සම්පත් විඳමින් ඉන්නවා. එහෙම ඉන්න කෙනෙක් ආයෙමත් මේ මිනිස් ලෝකයේ තියෙන ඊට වඩා ගොඩක් හීන ගොඩක් අඩු කාම සැපත කොට ආශා කරයිද නෑ නේද උසස් එකක් ලබනකොට පහත් එක අමතක වෙනවා වගේ අන්න ඒක තමයි ඒ වගේම තමයි යම් කෙනෙක් මේ මනුෂ්‍යකාම සම්පත් විතරක් නෙවෙයි දිව්‍යකාම සම්පත් වලත් යථාර්ථය දැකලා ඒවයින් සම්පූර්ණයෙන් මිදිලා ලබුණ විමුක්ති සුවේ තියෙනවා නේද එනම් නිවන ඔව්. ඒ නිවන කියන එක අර දිව්‍ය සැපවලටත් වඩා අතිශයින්ව උතුම් අතිශයින්ව ප්‍රණීතයි. ඉතින් එහෙම කෙනෙක් කොහොමද ආයෙමත් මේ පහත් කාමයන්ට ආශා කරන්නේ? ඒක හරියට පහත් දෙයක් අතෑරලා උසස් දෙයක් ලබනව මගේ වැඩක්. ඒකත් බොහොම පැහැදිලි. ඊළඟට එන උපමාව තමයි මම හිතන්නේ මේ කාරණය තවත් ගැඹුරින්ම පැහැදිලි කරන්නේ. අර කුෂ්ඨ රෝගියාගේ උපමාව. ඔව් ඒක ඇත්තටම කම්පනයක් ඇති කරන උපමාවක්. ඒකෙන් කාමයේ ඇත්ත ස්වභාවය හිතන්න පොළඹවනවා. උන්වහන්සේ කියනවා මාගන්ධිය හිතන්න කෙනෙක් ඉන්නවා එයාට කුෂ්ඨ රෝගියක් හැදිලා. ඇඟ පුරාම තුවාල පණු ගෙඩි හැදිලා හරිම වේදනාකාරී කසනවා. දරා ගන්න බැරි තත්ත්වයක්. ඉතින් මේ රෝගියා මොකද කරන්නේ? එයා නියපොතු වලින් තුවාල හූරනවා, කසනවා, එහෙම නැත්නම් ගිනි අඟුරු කබලක් ලං කරගෙන ඒ රස්නෙන් තුවාල තවනවා. ඒ මොකටද? එයාට ඒ වෙලාවට යම්කිසි සහනයක්, වේදනාව යටපත් වෙනවා වගේ, කැසිල්ල අඩු වෙනවා වගේ සුවයක් දැනෙනවා. ආ, ඒත් එක తాවකාලිකයි නේද? රක් නෙවෙයි. ඒකෙන් වෙන්නේ මොකද්ද? තුවාල තව තවත් පැසවනවා, අපිරිසිදු වෙනවා, කුණු වෙනවා, දුගඳ හමනවා. රෝගයේ සුව වෙනවා වෙනුවට තවත් උත්සන්න වෙනවා. බුදුන් වහන්සේ මේක කොහොමද කාමයට සම්බන්ධ කරන්නේ? උන්වහන්සේ කියනවා මාගන්ධිය අන්න ඒ වගේ තමයි කාමසේවනය කියන්නේ. කාමයෙන් කියන්නේ ඇත්තරම දුකක්, දැවිල්ලක්, පිච්චීමක්. හැබැයි කෙලෙස් වලින් අවිද්‍යාවෙන් ඉන්ද්‍රියන් බින්දිලා තියෙන නිසා ඒ කියන්නේ යථාර්ථය දකින්න බැරි නිසා අර දැවිල්ලම ඒ දුකම සුවයක් කියලා සැපයක් කියලා මිනිසු වරදවා වටහා ගන්නවා. හරියට අර කුෂ්ඨ රෝගියත් හැවීමෙන් ලබන බොරු සුවය වගේ. හරියටම හරි. නමුත් ඇත්තටම නිරෝගී කෙනෙක් කුෂ්ඨ රෝගයක් නැති කෙනෙක් කවදා හරි කැමති වේද ගිනි උඟුරු කබලකින් Tamanව තවා ගන්න? කවදාවත් නැහැ. ඒක වේදනාවක් විතරයි. අන්න ඒකයි. කාමයෙන්ගෙන් මිදිලා කෙලෙස් නැමැති රෝගයෙන් සුවපත්තුණු කෙනාට ඒ කාමයන් ආයමත් ආකර්ෂණීය වෙන්නේ නැහැ. ඒවේ තියෙන දැවිල්ල දුක විතරයි යාට පේන්නේ. එතකොට මාගන්දිය මේකට මොකද කියන්නේ? මාගන්දිය තෙතනදි Taman දන්න කියමනක් මතක් කරනවා භාග්‍යවතුන් හංස අපේ පැරණන් කියද තියෙනවා ආරෝග්‍ය පරමාලාභා නිබ්බානං පරමං සුඛං කියලා. නිරෝගීකම උතුම්ම ලාභයයි නිවන උතුම්ම සැපයයි. ඔව්. ඉතින් මාගන්දිය කියනවා මටත් දැන් ඔය කියන නිරෝගී බව තියෙනවා. මම නිරෝගී. එයා හිතන්නේ ශාරීරික නිරෝගී බව ගැන. ආ, යයි කියමනේ ගැඹුරු අර්ථය තේරුම් අරන් නෑ වගේ. ඔව්. එයා Tamanගේ ශරීර සෞඛ්‍යය තමයි අර උතුම් නිරෝගී බව සහ නිවන කියලා වරදවා වටහාගෙන ඉන්නේ. ඒතොර බුදුන් වහන්සේ ඒ වැරදි වැටහීමත් නිවැරදි කරනවා. කොහොමද තවත් උපමාවකින්. උන්වහන්සේ කියනවා මාගන්දිය හිතන්න කෙනෙක් ඉන්නවා එයා උපතින්ම අන්ධයි. හරි. දැන් ඇස් පේන කෙනෙක් යාට කිව්වොත් මෙන්න මේ බලන්න මේක තමයි පිරිසිදු සුදු වස්ත්‍රයක්. මේකේ පැල්ලම් නෑ, කිලුටු නෑ. හරිම ලස්සනයි කියලා. අර අන්ධ කෙනාට ඒක විශ්වාස කරන්න පුළුවන්ද? එයාට ඒ සුදු පාට, ඒ පිරිසුදුකම දකින්න පුළුවන්ද? බෑ නේද? එයාට ඒ පිළිබඳ අත්දැකීමක් නෑ. අන්න ඒ වගේ තමයි යම් කෙනෙක් ආර්ය සත්‍ය අවබෝධ කරගෙන නැත්නම් එයාගේ ප්‍රඥා චක්ෂුව, ඒ කියන්නේ ප්‍රඥාව නැමැති ඇස විවෘත වෙලා නැත්නම් එයාට මේ කියන සැබෑ නිරෝගී බව, ඒ කියන්නේ රාග, ద్వේෂ, මෝහය කියන කෙලෙස් වලින් මිදීම සහ ඒ තුලින් ලබන නිවන කියන උතුම් සැපත දකින්නවත් තේරුම් ගන්නවත් බෑ. එයාට ඒක හරියට අන්ධයෙකුට සුදුරෙද්දක් වගේ. ඒ කියන්නේ නියම නිරෝගී බව කියන්නේ ශරීර සෞඛ්‍ය නෙවෙයි මානසිකව කෙලෙස් වලින් මිදීම. හරියටම හරි. මේ ශරීරයේ ලෙඩ ගොඩක්. ඒක කවදා හරි ජරාවටපත් වෙනවා. නියම නිරෝගී බව ඒක නෙවෙයි. නියම නිරෝගී බව තමයි රාග, ద్వේෂ, මෝහ නැති බව. නියම සැපත තමයි ඒ කෙලෙස් නිරුද්ධ කරපු නිවන. එතකොට ඒ தത്വෙටපත් වෙන්නේ කොහොමද? මොකද ඒකට මාර්ගය? උන්වහන්සේ මේ මාර්ගය දේශනා කරනවා පළවෙනියටම සත්පුරුෂ ඇසුර. ඒ කියන්නේ කල්යාණ මිත්‍රයන් ධර්මයේ දන්න ධර්මයේ හැසිරෙන අය ඇසුරු කිරීම. දෙවනුව සද්ධර්ම ශ්‍රවණය. ඒ කල්යාණ මිත්‍රයන්ගෙන් හෝ වෙනත් මගකින් නිවැරදි ධර්මයේ ඉගෙන ගැනීම. ඇසීම. ඊළඟට ඒ අහපු ධර්මයට අනුව ජීවත් වීම. ධර්මානුධර්ම ප්‍රතිපදාව. සීල සමාධි ප්‍රඥා කියන මාර්ගයේ ගමන් කිරීම. මේ මාර්ගය ගියා මොකද වෙන්නේ? මේ මාර්ගයේ ගමන් කරනකොට අර කලින් කිව්ව රාග, ద్వේෂ, මෝහ කියන රෝග, gadu, හුල් වගේ කෙලස් ටික ටික ටික හීන වෙලා අන්තිමේදී සම්පූර්ණයෙන්ම නැති වෙලා යනවා. ඉතිරි නැතිව නිරුද්ධ වෙනවා. දුක්ඛ ස්කන්ධයම නිරුද්ධ වෙනවා. ඔව්. ඒ තුලින් මේ දුක්ඛ සමුදාය නැති කරන මාර්ගය, ඒ කියන්නේ නිවන අවබෝධ කරගන්න පුළුවන් වෙනවා කියලා උන්වහන්සේ දේශනා කරනවා. මේ තරම් ගැඹුරු පැහැදිලි දේශනාවකින් පස්සේ මගන්දියට මොකද වෙන්නේ? එයාගේ අර මුල් අදහස් සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. එයාගේ ඇස්සරෙනවා වගේ වෙනවා. එයාට තේරෙනවා Taman හිටපු තැන වැරදි කියලා, බුදුන් වහන්සේ දේශනා කරන්නේ සත්‍යයි කියලා. එයා ධර්මය පිළිගන්නවද? ඔව්, එසෙනින්ම. එයා භාග්‍යවතුන් වහන්සේව සහ ධර්ම සංඝ කියන තෙරුවන් සරණ යනවා. ඊට පස්සේ පැවිදි වෙන්න උපසම්පදා වෙන්න අවසර ඉල්ලනවා. ඒකට අවසර ලැබෙනවද? උන්වහන්සේ දේශනා කරනවා අන්‍ය තීර්ථයක වෙනත් ශාසනයක හිටපු කෙනෙක් මේ ශාසනය පැවිදි වෙනව නම් එයා මාස 4ක් පරිවාසශීලයේ සමාදන් වෙන්න ඕන කියලා. ඒකේ මෙයාගේ කැපවීම ස්ථාවරභාවය තහවුරු වෙනවා. මගන්දීයකට එකඟ වෙනවා. සතුටින්ව එකඟ වෙනවා. එයා ඒ පරිවාස කාලය සම්පූර්ණ කරලා භික්ෂූන් වහන්සේලාගේ සිත් සතුටු කරවලා ඊට පස්සේ උපසම්පදාව ලබනවා. පැවිදි වුණාට පස්සේ පැවිදි වුණාට පස්සෙත් එයා උත්සාහවන්තව භාවනා වඩනවා තමන් අහපු ධර්මයේ මෙනෙහි කරමින් විදර්ශනා වඩමින් වැඩි කලක් යන්න කලින් සියලු කෙලසුන් නසා රහත් භාවයට පත්වෙනවා. හර දියුණුව වනසන්නා කියලා චෝදනා කරපු කෙනා අන්තිමේදී ඒ වනසනවා කියපු මාර්ගයෙන්මයි උතුම්ම දියුණුව. ඒ කියන්නේ රහත් භාවය ලබන්නේ. ඒක තමයි පුදුමය. තමම් වැරදිට හිතාගෙන හිටපු දේ තමයි ඇත්තදම තමන්ව බැඳලා තිබුණේ කියලත් බුදුන් වහන්සේ පෙන්නපු මාර්ගය තමයි නියම නිදහස නියම සුවය කියලත් එයා අවබෝධ කරගන්නවා. ඉතින් මේ මුළු සාකච්ඡාවෙන් මේ මාගන්ධීය සූත්‍රය විමසීමෙන් අපිට ගන්න පුළුවන් ප්‍රධානම පණිවිඩය මොකක්ද? මම හිතන්නේ ප්‍රධානම දේ තමයි සැබෑ සුවය සැබෑ නිරෝගී බව තියෙන්නේ අපි සාමාන්‍යයෙන් හිතන විදිහට බාහිර දේවල් වලින් ඉන්ද්‍රිය පිනවීමෙන් ලබන తాවකාලික සතුටක නෙවෙයි කියන එක. හ්ම්. ඒ ඉන්ද්‍රිය අරමුණු වල ඒ කාමයන්ගේ අනිත්‍ය බව, දුක් සහිත බව, අනාත්ම බව කියන යථා ස්වභාවය ප්‍රඥාවෙන් දකින එක. ඒ දැකීම තුලින් ඒව කෙරෙහි තියෙන තණ්හාව ඇලීම අතහරින එක. ඒතුඩ සැබෑසෝ එන්නේ කොහෙන්ද? ඒ තණ්හාව අතහැරීම තුලින් ප්‍රඥාවෙන් සහ සමාධියෙන් ලබන අභ්‍යන්තර සංසිඳීම ඒ ශාන්තිය තමයි නියම සුවය, නියම නිරෝගී බව කියලා මේ සූත්‍රයෙන් පැහැදිලි වෙනවා. එහෙමනම් අවසාන වශයෙන් අපේ සිතුවිල්ලට යමක් ඉතිරි කරනවා නම් අපි මේ නූතන ලෝකයේ නේද හැම වෙලියම වගේ මොකක් හරි බාහිර උත්තේජනයක් සංවේදී සතුටක් පස්සේ දුවනවා. ඔව් නිරන්තරයෙන්ම. ඉතින් අපේ මේ හඹායාම අර කුෂ්ඨ රෝගියා තමන්ගේ වේදනාව නැති කරගන්න හිතාගෙන ගිනි අඟුරු කබලකින් තමන්වම තවා ගන්නවා වගේ වැඩක්ද? හ්ම් හොඳ ප්‍රශ්නයක්. තිරසාර සුවයක් ලැබෙනවද? එහෙම නැත්නම් අර කුෂ්ඨ රෝගියාලගේ අපේ හිතේ තියෙන අතෘප්තිකර බව අර දැවිල්ල ඒ දුක තව තවත් වැඩි කරගන්නව විතරද? ඒ ගැන ටිකක් හිතන්න වටිනවා.